ස්වාමීන් වහන්සේ මේ නිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පුරුදු කරගෙන ආපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා ඉලයින ප්‍රශ්න. අවසරයි ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කාලේ කවුරු කෙනෙක් නායකයාගේ මුදේ කොහොමද දැන් විශ්වාසයේදී භාවනාවකදී නායකයාගේ නම් ඒ වගේම කෝපය ඇත්තටම සිකල් සිකල් වලින් வெளியே නැවත නැවත උත්සාහ කරනවා ඒකත් පවණක් නෙවෙයි මෙතන ධර්මයේ අසා තේරුම් භාවනාවට සකස් කරලා ගන්නසින් විතර දෘෂ්ටි බව දැනෙනවා. කරකන්ත නැවත වට සිත පිළිසිත විවරයකට උපකාර උපදේශක් දෙන්නේ. කලේදම් ක්‍රියාවලියක් හෝ ඇසීම ධර්මයක් හෝ ක්‍රියාවේ ධර්මයක් හෝ ඒ හැකිත ධර්මයේ නිරෝගී සිව ඒකාරක විවංශකේ ගණයයි ප්‍රාර්ථනා කරනවා. ඇත්තම පිටින් ගත ධර්මයක් හෝ පිටින් ගන්න ආදර්ශයක් නෑ මේ වෙච්ච සිද්ධියම ධර්මතාවයක් මෙවැනි සිද්ධියක් භාවනා නොකරන කෙනෙක් නොකරපු කෙනෙකුට වුණා නම් ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයාත් එක්ක කරදර කරන්න යුතුුණා එන තමයි හිතට එන දේ වචනෙට නගන්න යුතුුණා නැත්නම් ක්‍රියාවත් කරන්න යුතුුණා එවන්ට වීතික්‍රමණය වෙන්නේ යුතුුණා වීතික්‍රමණය වුණා නම් ඒක පැහැදිලි කැලලක් ඇති කරනවා දැන් විතික්‍රමණය වෙන්නේ නැහැ. මල්ල ඇතුලේ නලී නයි නටනවා. හිත ඇතුලේ මේක පෙරලි කරනවා. ඒ නිසා තමන්ට වචනෙන් කාටරි පරිසෝචන කියලා හෝ ගහගෙන ගන්න ගියේ ගියේ නැතුව ඒක තමයි ලාභේ. නමුත් ඇතුලේ තාම තමන් පෙරෙනවා. ක්‍රියාවත් වෙලා කාටවත් හානි කරන්නව තමන්ට හානි කරන්න කායික ක්‍රියාව විචක්‍රමණය වෙලා නැහැ උල්ලංඝනය වෙලා නැහැ ඇතුලේ දඟලනවා ඒ නිසා මේක සමාජයට පිළි ගඳ ගහපො නැති ආචාර ධර්ම කඩා බිඳගත්ත ගැටි තත්‍යක් තියෙනවා නමුත් ඇතුලේ තාම දරා කියා ගන්න බැරි තරම් දුකක් ඉතින් මේක සංසන්දනය කරන්න ඕනේ භාවනා නොකළ මනසක් එක්කන මේ තත්ත්වෙට මේ හිතේ තියෙන මේ කෙලෙස් වචනයට නගිනවා වචන කියන එක ක්‍රියාවට නැගෙනවා විශේෂ මොනවා වේද කියන්නේ. තමන්ට මොනවා වේද අදාළ වෙච්ච අයට මොනවා වේද කියන්නේ. භවනා කරනකොට ඒකම වීතික්‍රමණ මට්ටමට යන්නේ පරිඋත්තාන මට්ටමට එනවා සමහරවිට. එහෙම නැත්නම් මේ හිත තාම ඒ හේනකට ගිහින් තිබ්බට පස්සේ මහගස් පිච්චිලා ඒ අලු බැහැ බැහැ තුන් දමදම දිගට දිගට දිගට දිගට දිගට දිගට ගින්න තාම තියෙනවා. හැබැයි ඒක ලැබුකින් අප්පාවටපත් වෙන්නේ නැහැ. පැතිරෙන්නේ නැහැ. ඉතින් මේ තමයි ඒ තමන්ගේ ගේගිනි ගත්තට පස්සේ කිටිනියන හැමදා වෙන්නේ නැතුව ගෙදරම තියෙන කිනිවන උපකරණ අරගෙන ඒ කිනේ වගන්න. ඒ නරක දෙයක් තමයි කින්නේ කියන්නේ හොඳ දෙයක් තමයි. හොඳ වෙලාවට කිනිවන උපකරණ තිබුණා. හොඳ වෙලාවට ඒක පාවිච්චි කරා. ඒ නිසා ගේ ඇතුලේ නතර වුණා. මෙන්න මේ විදිහට මේව ධර්මතා. ඒකවල තමයි තමයි තේරෙන්නේ අපි මේක සංසන්දනය කරන්න ඕනේ ඇයි මවැනි භාවනා කරපු කෙනෙකුට මෙහෙම දෙයක් වුනේ කියලා නෙවෙයි. භාවනා නොකර හිටුණා හිටියානම් මගේ මනස, මගේ වචන, මගේ ක්‍රියා මොන දෙයක් කරයිද කියලා කියන්නේ. ඒ එතකොට විචක්‍ර මට්ටමට යනවා පරිඋත්ථාන මට්ටමට යනවා ඒක විශ්ව හැදෙනවා එහෙම නැත්නම් ගහනවා ගන්නවා එතන සීතින සගත ඒක නිසා තේරුම් අරගන්න ඕන තාම ප්‍රශ්න තියෙනවා නමුත් තමන්ගේ විශේෂේෂය ඇතුලේ අධිකාරී බලය ඇතුලේ තමන්ගේ ඓක්‍ය ඇතුලේ ඊට පස්සේ තියෙන මේක තවදුරටත් ඉතිරි පිටරි යන්න දෙන්නතුව රැක ගන්න එකයි ඉතින් මේක ඔය මානසික විද්‍යාව පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරපු විදිහට මේ හිස්ටරික් torture එක කියන්නේ පිස්සු වැඩට පුළුවන් එක day to day unsatisfactoriness එකටපත් කරලා දෙනවා. එච්චරයි psychiatry වලින් කරන්නේ. පිස්සු වැඩෙන්න දීසත් හිතින් සා ගන්න පුළුවන් එක day to day unsatisfactoriness එක. මේක සාමාන්‍ය දරා කියාගෙන ඉන්න පුළුවන් මම වෙනකොට ගැළපෙන්නේ නැහැ. නමුත් දරා කියාගෙන ඉන්න පුළුවන් කියන එකට අර ඊවහය යන තියෙන එක විචක්‍රම වෙන්න පුළුවන් එක සැකපාර කරලා දෙනවා. කොයින් එහාට දෙයක් කරන්න බෑ සයිකියාට්‍රිම කරන්න බෑ. මේක බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. මේ කරන්නේ අපි ඒක විග්‍රහ කරන එක විතරයි. ඒ ඇතුලේ තියෙන ධර්මතාවය තේරුම් ගන්නවා. ඒ නිසා මෙවැනි දෙයක දැන් මේ සිද්ධිය වෙලා ඉවරනේ. දැන් අපි ධර්ම සාකච්ඡාවක ඉන්නේ. ධර්ම සාකච්ඡාවක් කරන්නේ මේ වෙච්ච සිද්ධිය ධර්මානුකූලව විග්‍රහ කරන එක විතරයි. විග්‍රහ කරනකොට තේරෙනවා දැන් නම් ධර්මේ කරන්න ඕන ටික කරලා තියෙනවා. තමයි ඉතිරියට කරන්න තියෙන්නේ මේක මේ මට්ටම විචක්‍රම වෙන්නේ නැතුව පරිඋත්ථාන මට්ටමේ දැඩි වෙහෙස දෙන්නේ නැතුව මෙහෙම තියෙන්න තියෙන්න කියන්න කියන්න සාකච්ඡා කරන්න කරන්න මේක එන්නේ එන්නේ එන්නේ තුනියලා ඉතින් මේ වගේ දෙයක් මේ වගේ මේ ආලකලංචයක් නොසිතුන විරෝධයක් එකසරේ ගිහිය පිටින් එන එක තමයි මරණය කියන්නේ ඉතින් මරණදී අපිට මේ වගේ විවේචනය කර කර බල බල ඉන්න වෙලාවක් නැහැ. මේ වෙලාවේදී මොන දිහාට හිත පණින්නේ කියන්නේ. එලිපත් ඉන්න බලලා වගේ කලබල වෙච්ච ගමන් කොහෙට පණින්න දැන් වෙලා තියෙන්නේ මරණ වෙලා නැහැ. ලොකු චිත්ත වේගාවක් ලොකු තමයි වෙන අසාධාරණයක් වෙලා තියෙනවා. නා තාම පිල්ලකට වඩාගෙන නැහැ. අතපය කඩාගෙන නැහැ. තාම සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තව ඉස්සරහට වෙන්නේ මොකද්ද මේක තවත් මේ කෙලෙස් පුංචි වෙලා අධිචාර ශක්තිය වැඩි කරගෙන තමන්න තේරෙන පටන් ගන්නවා ඒ ධර්ම ආරක්ෂාව තියෙනවා. තවදුරටත් ඒ ආරක්ෂාවම ඒ ක්‍රීඩියමයි පිටින් මොනක්වත් මේකට අවශ්‍ය කරන්නේ අවශ්‍ය කරලා තියෙන මේක විග්‍රහ කිරීම විතරයි. ඒ විග්‍රහ කිරීම හරහා තමන්ටම තමන් කරගෙන ගිය වැඩපිළිවෙලේ වටිනාකම තේරෙනවා. ඒ වගේ වෙන්න තියෙන එකක් තමයි උනේ. ඒක මේ ගෞතරංග වැරද්දක්වත් නෙමෙයි Taman නිත්‍ය සංඥාවේ හිටියා. ඒක නිත්‍ය නෑ. අනිත්‍ය සංඥාව ආව ඒක තමයි තේරුනේ අබැක්කයක් විදියට. කර්මයක් විදියට. නොවිය යුක්තක් විදියට. දැන් බලනකොට වෙන මේ අනිත්‍ය සංඥාවෙන් කල්ලාතුම හිටියා. ඔය ඇහැට්වීමයි කියලා දෙයක් නොසිතූ දෙයක් වෙන්නේ නැහැ. නොසිතූ දෙයක් බවට පත් වෙන්නේ නිත්‍ය සංඥාව නිසා. දැන් ඉස්සරහට යනකොට ආයත් ඒකක් කියමු අපි. ආයෙත් ඒ වෙන් වෙච්ච කට්ටිය ආවත් උඹ නොදකින් කියන්නවා. පුළුවන්කම වෙන්න ඕන ජීවිතේ මේ වගේ තමන්ගේ මූණට කියලා ගහලා ගිය කෙනෙක් නැවත එනකොට එහෙම දෙයක් නොවිච්ච විදිහට ඒ කෙනාට දොර කවුළු වෘත කරලා තියන්න පුළුවන් නම් මම හිතන එක ජීවිතේ තියෙන හොඳම වටිනා විනෝදාංශයක් කියලා. ඒක මගේ ප්‍රියෝදාංශයක් වෙලා තියෙනවා. මොකද මම අවුරුදු 20ක් විතර වෙනකම් ගහගත්ත බැනගත්ත මම කිසි කෙනෙකුට මායි කරන විදිහට හරියට නිඳා කරලා තියෙනවා. හරියට නිඳා කරලා තියෙනවා. මට නිඳා කෙරුවා නම් මරනවා. මොන විදිහේ මට අත තිබ්බනම් හීනෙන් හරි මරනවා. ඉතින් දැන් ඒත් ආය සම්බන්ධ වෙනකොට මට මම උත්සාහ කරන්නේ අර්ථ මන් දන්නේ වැරදිද මන් දන්නේ පුළුවන් ද මන් දන්නේ නැමත උපන් කෙනෙක් වගේ ඒක නාගෙන්නේ කිසිම පැතිමක් හෝ ඇලිමක් නැතුව ඒ සම්බන්ධතාවය ඇති වුණාට පස්සේ ඒක සම්පූර්ණ වෙනස් ලෝකයක් ඒක චිත්‍රපටයක දිත්‍ය චරිත රඟපානවා ඩබල් ලක්ෂණ දානවා චරිත දෙකක් රඟපානවා දෙකක් නෙවෙයි තුන හතරක් තියෙනවා ඒක හරිම සුන්දර දෙයක්. ඒක ඉතින් ගෙදර වැඩවලට ඒක හම් වෙන්නේ පංච කාමරේ කරන්න බෑ ඒක. ගෙදර වැඩවල තියාගන්න ඒක නාපව වෙනවමයි. ආට පස්සේ පුතුමාකාර විදිහේ අම්මතර සම්බන්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා සකමොසුයි. ඒ වුණාට තමන්ගේ සම්පූර්ණ කාට මතක නැතුව නරක මතකේ නැතුව දුන්නොත් ඉඩ විශාල සාහිත්‍ය කෘත්‍යයක් වඩපත් වෙනවා. ඉතින් මේ හැම එකකින්ම අපි නැවත උපන් කෙනෙක් වඩපත් වෙනවා නම් අනිච්ච සංඥාව කියලා තමයි ඒක ධර්මයේ සඳහන් කරන්නේ බොණකේ. එතකොට මොන ජීවිතයේම වේදිකා නාට්‍යයක් වෙනවා, තේ නාට්‍යයක් වෙනවා, ජවනිකාවක් වෙනවා, චිත්‍රපටයක් වෙනවා. තමන්ටත් පැත්තකට බලන්න ඉන්න පුළුවන් තමන් දික්කතරට රඟපානයි. ඉතින් ඥානানন্দ සෝන්ස කියනවා අපි ඇත්තටම ඊටාම තාත්විකව රඟපානවා කියලා. ඇත්ත වගේ දැනටනම් ඒක ඇත්තමනේ. පැත්ත කරලා ගන්නවා මම කොච්චර තාත්විකව මෙතෙන්ට රඟපානවද කිව්වොත් ඔස්කාර් සම්මානය දෙන්න වටිනවා. ඒ වෙනත්නම් මේ තරමටම ලස්සන මේක රඟපානවා. හිතන්න Taman දිහාම තමන් පැත්තක දිහා බලනකොට එවැනි රඟපෑමක් මිලෝ මිනිසෙකුට රඟපාන්න පුළුවන් කියලා. මගේ රෝල් එක. කාටවත් බෑ. ඒවත් අපි බලන්නේ මේක. අපි ඒක බලන්නේ ඒක විදගෙන ඒක බහැගෙන ඒක ගාගෙන ඒක අනාගෙන කක්ක කරන්නේ පොඩ්ඩක් පැත්තකට වෙලා බලන්න මම රඟපාන රඟපෑම. හරිම සුන්දරයි. ඒකට සංගීතයේ ලස්සනට ඇවිල්ලා තියෙනවා. පසුබිම් තිරය, තිර නාටකය, ලැඳුම්, පසුබිම් ඔක්කොම ගායනා හරි ලස්සනට යන සිම්පනි එකක් තියෙනවා. මේ මෙවලදී තමයි අපි චිත්‍රපටි උද්වේග කර අවස්ථාව. ලෙඩෙක් මහල්ලෙක් මලකඩත් ඇවිද්දෙක්. හතර සැරේ මෙති වෙන්නේ. අවුරුවට ස්ටේජ් එකේ පොඩ්ඩක් පැත්තකට ගිහලා බලන එක තමයි ඔකේ තියෙන වටිනාම දේ. ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ මේ ලෝකේ සංනිවේදනයේ තාතසිකලා කරපු ලොකුම සේවය තමයි පොළොවේම චන්ද්‍රිකාවක් ඇහැට යවන. ඒ චන්ද්‍රිකාවේ ඉඳලා පොළොව දිහා බලන එක. ඒතර පොළොව සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණ සංවේදන ශක්තිය චන්ද්‍රිකාවට ගිහිල්ලා එන පරාවර්තනය තමයි සිද්ධ වෙන්නේ. චපොලේම ගිය කැලක්. මුද්‍රජානසිකේ සතිය. ඔන්න චන්ද්‍රිකාවක් වගේ. තමන්ම කැලක් ඇත්තකට දාලා නැත්නම් තමන්ගේ මාස්වාස් ප්‍රසවාස පැත්තක තියලා ඒකට සාපේක්ෂව කය දිහා බලනවා, ලෝකෙ දිහා බලනවා, සංවේදනය දිහා බලනවා. එතන ඉඳගෙන ඈත රයි කරපු විදුරු කණ්ණාඩියක් වගේ කණ්ණාඩි කැලක් වගේ කණ්ණාඩියට වැදිලා එන එක දිහා බලනකොට මේකත් <laughs> මේකත් දෙහිනා වෙලා කරන්න ඕන නම් ඕනම වැඩක් කියන්නේ කන්දක් උඩට නැගලා කකුල් දෙක අස්සේ ලෝකෙ දිහා බලන්න සම්පූර්ණ වෙනස් අඳුන් ගන්නේ නැතුව පිළිම කෙනෙක් බැලුවොත් එහෙම නම් තවත් දෙයක් පේනවා <laughs> නිකමට කන්දක් උඩට ගිහිල්ලා බලන්න මේ කකුල් දෙක අස්සේ මොකද්ද වෙන්නේ කියලා සම්පූර්ණ సౌందర్యාත්මක ධර්මයේ අපි දකින්න දෙපෙන්නේ. ඉතින් මේ දෘෂ්ටි කෝණය මාරු කිරීම තමයි බුදුහාමුදුරුව අපිට කියන්නේ පච්චවේක්ෂණය කියලා. ඒක නැත්නම් යොන්සුමංස්කාරය කියලා. අපි දන්න බැට්ටයි ක්‍රමයටමනේ බලන්නේ. දන්නම ක්‍රමෙන් එහාට යන්නේ නැහැ. බුදුරජාණන් මේක හෙල්ල හොල්ලලා අතහැරලා. අතර හොල්ලලා කාගේ බුදුහාමුදුරුව නෙවෙයි. බුදුහාමුදුරුව කියන්නේ හෙල්ලලා අතහැරලා පස්සේ මේ ලෝකේ අලුත් අලුත් විදිහට බලපන්. අර තම්මි කිව්වේ ඔරුව පෙරළුණාට පස්සේ තිබුණු පැත්තට වැඩිය හොඳයි කියලා. අන්නේ බැලිල්ලාවට පස්සේ මේ හැම දෙයක්ම අපට ආහාර වෙනවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝක දර්ශනය. ඒ දර්ශනය මේක පුංචි සිද්ධියක්. සංසාර පැත්තේ බලනකොට ජීවිතය දිහා බලනකොට සාහිත්‍ය ලෝකේ දිහා බලනකොට කියන දෙයක් නැහැ. මෙරුගේ දිය අටකඩකට කඩාගෙන එයිනොත් එකක් දෙගුරුන් එකක් තියාගෙන හත් කුළු පව් වගේ හිටිය අපි බෙදාගෙන අද පැලෙහිනි වැටේට ඇද අද ඇයි එන කොට ආගෙන ඒක සුනිල්ලාරි රත්නකෝද වන්දන කියනකොට අපි හිතනවා නිකන් පරණ කවියක් විතර නතර බලනකොට අපේ ඇතුලේ තියෙනවා ඒ දිවිඳිය ගානට සමතර සතර ඔක්කොම ඉවරයි කසාදෙන් පස්සේ අලුත් සම්බන්ධයකට එනවා එතකොට අර මොල්ලේ කොයක් වගේ වෙනවා නැත්නම් සොර දූතයෝ වගේ වෙනවා. ඒකයි කියන්නේ හරියට හරි වරදින් හරි කසාලව දෙන්නේ කියලා. ඒ වෙන්නේ මොකුත් වෙන්නේ දෘෂ්ටි කෝණේ හරවලා පෙන්නනවා අලුත් දෙයකට. මට වෙලා තියෙන බඳින් නැතුවත් පේනවා. ඒ බුදුහාමුදුරුවෝ ඉන්නවා කසාදමතර ඉන්නේ බුදුහාමුදුරුවොත් එක්ක. ඒ නිසා ඒ ඒ විවාහයෙන් විදුම විදියට මේක කරකවලා පෙන්නනවා. ඉතින් මේවා අපිට සාකච්ඡාවට තොරතුරු මිස නොවිච්ච දෙයක්වත් නොවිය නොවිය යුක්තක්වත් ලෝක වෙලා නැහැ. ධර්මයේ තියෙන අරසාව බලන්න පිට කිසි ධර්මතාවයක් ඕනේ නැහැ. මේකම සමාදම් වෙන්න. දිගටම මේව කරගෙන යනකොට මේ නැවත නැවතත් මේක මතුවෙනවා කියන්නේ කැතැසිස් එකක්. ඒක වාෂ්පීකරණය වෙනවා. එnde ende ende ende තමන්ට දැරීමේ ශක්තිය වැඩි වෙනවා. මේ සිද්ධිය පුංචිකක් වඩපත් වෙනවා. ඉස්ලාමයේ කියන ධර්මයේ සාකච්ඡා කිරීම නිසා විදර්ශන මනස විදිහේ සිට ඉතාම වටිනා ආදායකයක ඒකට අවස්ථා මාර්ගයක් බව අත්දැකීම. අසන තමයි විස්තර කරනවා මේ වඩා බලවත් දැනුම ඉදිරියට කරන්නට බලකට වේ. කාලයේ ඉතින් දැරි පරිප්‍රශ්න කරනවට දැන අවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් ගානක් මොකද අපි එක කමරාන් ප්‍රාන්තයේ කාලේ කවදානෙට යොමු කරනවා. එච්චර බරකට ගන්නවා. ඒකට විග්‍රහ ඇති කියන්නේ සාරල විදි විනිශ්චයක් ඇති කරගන්න අපිට විනිශ්චයකාර නැත්තම් මේක අපි දිගට කරගෙන යනවා. ඒ ගැන සලකා බැලීමක් වුණොත් අපි එවුන්කන් තුමු අමරනාත් මහත්තයාගේ අන්දනේ මම එකකින් අදහස් කරන්නේ සංවිධායකයන්ගේ විනිශ්චය මොකක්ද කියලා. ඒ සමස්තයේ ප්‍රඥා භාවනාවේ භාවනාවේදී වාසයේ සිත පුරා ගතුණා. ටිකකින් නාසය නළලේ ඉඳලා අඩිවක් උඩ සිදුරේම දැනෙනවා. මුණහා විස දෙල ඇස්සේ කරකට විස. උඩ එලෙස දෙල ඇදමක් දැනෙනවා. මෙසේ සෑහෙනවා සිත අතරේ වරිණ රසකන් නළලේ ඉඳලා වරිණ මතුවේ දැසෙනවා. මේ කප්පේ සිද්දකට තේ වාරකට විතර බොහෝ වරක් මෙසේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ සිද්ධ යාවා. ප්‍රශ්නයි නැහැ. පස්ව සිද්ධිය ඇවිල්ලා නැහැ. ස්වාමීන් වහන්සේ විපස්සනා සමාධිය සහ ඒ කාලේ යන තත්ත්වය ධර්ම සාකච්ඡාවන්ගේ අසහේ කුමක්ද? ඒ දෙක එකම දෙයක් සිද්ධියට නිතරම වෙනවා. ඊයේ දවල් ප්‍රශ්න විචාරයේදී ගරු ස්වාමීන් වහන්සේ සුද්ධිකාරය යන සුද්ධිකාරය යන දේශනා මාස භාෂා අවස්ථාව හැබැයි අවස්ථාවක් කියලා මාර්ග චංචල වෙනවා. ඒ පෙරලීම හරහා දිගින් දිගට දිගින් දිගට සාපේක්ෂව වෙනස් වෙන මේ හැම අවස්ථාවක්ම විස්තර කර කර ඉන්න ගියොත් වෙන්නේ ඒ ගලණය හානි වෙනවා. ඒ නිසා මේක කීපතාවක් කියලා දෙන එක දරා ගන්න පුළුවන්. මේක සාපේක්ෂව සිද්ධ වෙන්නේ ඒ නිසා ඉඳපු ගමන් අසීමිත සම්පත් බවකට යනවා අසීමිත කම්පණයකට යනවා. ආය අසීමිත තැම්පත් බවකට මේක සර්වඥාන්සේ පෙන්නන්නේ රත්තරම් බඩුවක් වතුරේ දානකොට වර්ග ගින්න දානවා වර්ග වතුරේ දානවා වර්ග වතුරේ දාන ගින්න දානවා වතුරේ දානවා එහෙම තමයි මේකේ මේ පිට තියෙන කච්චක් කැපේ. මුති මේ කැපෙන වෙලාවේදී අයි මේ වතුර දාපේක අයි අයි ගින්නට දාන්නේ අයි ගින්න දාපේක අයි වතුර දාන්නේ කියන එක අහන්න අයිතිවාසිකමක් අතරම් බඩුවට නැහැ. ඒක ආචාර්ය දන්නවා. ඉතින් මේවා විස්තර කරන්න යෑම කියන්නේ අවිද්‍යාවට ඉඩ දීමක් කුතුහලයට පොහොර වැටිල්ලක් ඒක කරන්න බෑ. මේක මේක නොකර හිටියත් මේ වැඩේ සුද්ධිය යනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ අතුරු බාධා මේකට මේ කමෙන්ටරි දෙන්න හදන එක විස්තර දරගන්න ඕන එක මේ මොකද්ද කියලා අහන හැම එකකින්ම කුතුහලයට පොහොර වැටෙනවා අවිද්‍යාවට පොහොර වැටෙනවා. ඒ ටික නොකර ඉන්න පුළුවන් නම් ඒකට තපස කියලා කියනවා. ඒකට කියනවා දැරීමේ ශක්තිය. මේරීමේ ශක්තිය. මොකද මේ ජවනිකා විස්තර කරනවට වෙනුවට ඒක පෙරලෙට ඉඳ හරියට උත්තර ඊගාට කියනවා. ඊගා ඒක පෙරලලා තව එකට යනවා. මේ හැම එකක්ම ලියන්න තියෙන මල්ල ඔබෝවා බලන්න ගියාම වෙන්නේ ඒ ගමනට අපේ දැනුම අපි හිතාගෙන ඉන්න මේ තාර්කික දැනුම සුද්ධ බාධාවක් වෙනවා. ඉතින් මොකද ඉතින් කවුරුත් ඒක නේ කරනවා. මම මේ උත්සාහ කරන්නේ මේකට කිසිම පිටින් ආය පරිප්‍රදාන දෙයක් නැහැ. මේකට අවශ්‍ය කරන වෙන මාතෘ ඕනෙත් නැහැ. එකයි තියෙන්නේ මේ වැඩපිළිවෙලට බාධාවත් තොරව යන්න ඒ ඒ දේ කරන්න බාධාවකින් තොරව යන්න අරින්න ඕටෝ පයිලට් එක ගන්න දැන් තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ චේතු එක නතර කර කර වල බලා සුද්ධ කර කර යන්න ගියොත් ඒක වෙන්නේ කාලේ නාස්ති වීමක් වෙනවා. පවක් නෙවෙයි ඒක දුරල් මේ අත්තර දක්ක පවක්වත් සාපයක්වත් නෙවෙයි කාලේ නාස්ති. ඒක නිසා ඒ තියෙන දැරීමේ ශක්තිය ඒ වගේ මේකින් එකට පෙරෙන ගතිය ධර්මතා ධර්ම නියාමතා අන්නේ ධර්ම නියාම ඔබ ඔබ බලන්න යන්න එපා මේ තියෙන දැනුම ඇති මේ තියෙන ප්‍රායෝගික ශක්තිය ඇති තපස දිනු කරන්න දැරීමේ ශක්තිය දිනු කරන්න මේක දිහා බලා සිටීම පමණයි කළ යුත්තේ කියන එකයි උත්තරේ. ආසේ ආනාපානයේ භාගවත් ඉන්නේ. මේකට කියන්නේ තියෙන්නේ වෙන දෙයකට ඉඩ අරින්න. හරියට පස්සේ සූත්‍රානුසාරයෙන් අවශ්‍ය නම් විස්තර කරත හැකි සූත්‍රානුසාරයෙන් ඉස්සරහින් කියලා ඒ විදිහට වෙන්න ඕන කිව්වොත් එහෙම ඒ කියන්නේ કૃතිම වෙනවා වැඩි. ඒක තමයි මේ උගත් අයට භාවනාව දැනුම බාධා කරනවා කියන්නේ ඕන උකට. යන්න ඇරලා වෙච්ච දේ සූත්‍රානුසාරයෙන් විස්තර කිරීම නම් ඒක කරත් එකයි නැත්ත් එකයි. ඒක සිද්ධ වෙනවා. නමුත් සූත්‍රානුසාර ඉස්සරහින් කියලා දැන් මේ පියවර හරි ඊගාට දැන් මේක වෙන්න ඕනේ. ඊගාට දැන් මේක වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අර සරල බව ස්වභාවික බව ඉබේ සිට වෙන ගතිය සම්පූර්ණ කෘත්‍රිම කරගෙන දැන් මේක ආවා මේකට ඉස්සලා ඊගාවෙක එන්න ඕනේ නැත්නම් මේ පස්සේ ගිය ඉස්සලා ආවේ ආදි වශයෙන් කල්පනා කරන්න හදනවා කියලා කියන්නේ සංගීතයක් හෝ චිත්‍රකලාවක් රස විඳිනව නෙවෙයි ඒක තාර්කික දැනුමට දාන්න හදනවා. ඉතින් එහෙම කෙනාට බුද්ධියක් නැහැ. රසස්වාදයක් නැහැ. සමාදානියක් නැහැ. හැම වෙලාවෙම දන්න හැම දැනුමක්ම කටුකොහලක් පාටපත් වෙනවා. ඇයි පොතේ අරෙම තියෙනවා නම් ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. මේ දෙක අතර ගැටුම නිසා ඒ தත්ත්වයට ගියත් ඒකේ ආනිසංස වාරේ මුත්‍ති වෙනවා නම් වෙන නිසා මේ දෙකම ඕන ඇත්ත. ප්‍රත්‍යක්ෂ ඉස්රායිල් කියන්නේ අනුමාන ඥාන නැත්තම් පොතේ දනවා පස්සේ කියන. එතකොට දෙන්න අතර සමவாயක් ඒ. ඒත් එක සැරේකින් වෙන්නේ නැහැ. කෝටි ලක්ෂ වාරයක් කරනකොට තමයි අතිශය නිවන වලට ආවේ නැත්තම් සර්වඥාන්සික දේශනා කරලා තියෙන එක අත්දකලා අපිට වෙලා තියෙන අපිට ඒක ඉස්සර කරගන්න එක ඇත්ත බුදුහාමුදුරු කියපු නිසා. නමුත් අපේ අත්දැකීම් සම්භාරය එනතෙක් අපිට පේන්නේ මේකේ ඔළුවයි වලිගේ මාරු වෙනවා. ඒ නිසා මේකට මේ ස්වභාවික වෙන සිදුවෙන දෙයට ඉඩ දීලා මූල ධර්ම විග්‍රහය පස්සට තියලා පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා කියන පිළිවෙලට යන්න මේ පැටලිලා තියෙන්නේ අනුමාන සිද්ධා ඉස්සරහ කරලා පච්චක්ක සිද්ධාව ප්‍රත්‍යක්ෂ පස්සට. ඉතින් ඒක උඩ කරත් ඉස්සරහට දාලා ගොනා පිළිපස්සට දාලා ඌට ගහනවා ඇසේ පසර ඵලයන් කියලා වගේ. ඒක ප්‍රශ්නයක් වෙනවා ගහන එකට ගොනා කරත් වැදලා ඉන්න එකට ගොනා කියලා. නිසා කරුණාකට ප්‍රත්‍යක්ෂ ඉස්සරහට කරන්න. එතකොට පටලැවිල්ලක් එන්නේ නැහැ. ඔබ වහන්සේ ඊයේ දේවාලයේ අහපු ප්‍රශ්නයක් කියනකොට අපිට ඉස්පාදින් ඒක කුඩා කන්දලේ සැරිසරනවා බව දැසන. තව ප්‍රසවාස දෙවිතුන මිලියන ප්‍රමාණය ආශ්‍රය ප්‍රසවාස චාරකුඩා සම්බෝධ කරසන. මේ දෙක යම් සම්බන්ධතාවයක් තිබේ. කරලා උන්වහන්සේ වැඩේ කුමක් කරලායි පවසන්නේ ජවනිකා දෙකට ගත්ත නිදර්ශන අතර සම්බන්ධයක් බලන්න හදන්නේ ජවනිකා දෙක වෙන වෙනම දාලා නිදර්ශනය නැත්තම් උපමා උපමේය කලපන්න එතකොට තමන්ට මේක තේරෙයි එතු මේ නිදර්ශනයේ දිගේ ජවනිකා දෙක කලපන්න යන්න එපා හැමදේම හැදලා තියෙන්නේ සංගතියකින් එහෙම නැත්තම් ස්කන්ධයකින් කන්දකින් ගොඩකින් ඉතින් ඒක ගොඩක් කරහා අනිත් කොට ප්‍රතිස්ථාපනය කිරීමේ විස්තරයකුයි අවශ්‍ය වෙලා තිබුණේ ඒක නිසා ඒ ගත්ත උපමාව අනවශ්‍ය විදිහට තේමා කරගන්න යන්න එපා ඒක උපමාවක් විතරයි උපමේයත් එක්කයි අපි තේමාව හදන්න ඕනේ සම්බන්ධනකොට වරන්ති සතිය සවාගෙන ප්‍රශ්න අහනවා කියන්නේ කාගේ එක සත්‍ය දෙලස දෙන ප්‍රශ්නේ මේක නේ මුල් ප්‍රශ්නේ දක්ෂනා භාවනාවට දැකලා සුභාසයෙන් සුභාසයෙන් මම හිතනවා මූලික උපදේශ පන්ති ඇහුණා අහුම්කන් දීලා නෑ වගේ නිසා කරුණාකරලා උපදේශ පන්ති අහලා ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේකට පොර වැටෙනවනම් මේ ක්‍රමය හරි. ඒක කරන්නේ නැතුව මේ වැඩේ කරන්න හදනවයි කියලා කියන්නේ අර දකුණෙන් වාහනේ ලොන ඩෝකේකට Taman ගිහින් වමෙන් එලවන්න හදනවා. ඒ රටේ ඔක්කොමල දකුණ ගෙලවනකොට Taman වමෙන් එලවන්න උත්සාහ කරනවා. ඉතින් ඒකකොට Taman කරන වැඩේ හරියට Taman කරද්දී ඒකමත් ඇක්සිඩන්ට් වැඩි. ඒ නිසා මේ පළවෙනි උපදේශපන්තිය පොඩ්ඩක් සිහිමුදෙන් අහන්න සලසන්නේ කියලා මම කරනවා කියලා සිතක අහලා ඒක තේරෙනවා නම් මේකත් පෙළ ගහලා ඉන්නේ. ඒක තේරෙන්නේ නැතුව මේ රිට්‍රීට් එකේ ඉන්නවයි කියලා කියන්නේ ඒ left hand driving තියෙන රටක right hand driving කරන්න හදනවා අපි. මුත්‍ර දෝෂයක් වරද්දක් කරනවා කියන්න බෑ. නමුත් ඉතින් නසුතසු නොගැලපෙන තැනක වැඩ කරන්නේ. ඒ නිසා කර්මා කළා ඒ මූලික උපදේශ පන්තියට නැවත අවුකම් දෙන්න ආධුනික මනසකින්. නැවෝ මනසකින් අවුකම් දීලා කර්මා කළා ඒ ක්‍රියාත්මක කරන්න. එතකොට නම් අපිට පුළුවන් ඒ එන සංකරතා ප්‍රශ්න තේරුම් බේරුම් ගන්න මේ අහන ප්‍රශ්න එකකටවත් පොටපෑදීමක් ඒ උපදේශපන්ති නෑ. ඒ නිසා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා මේ උපදේශපන්ති අහලා භාවනා කරලා මේ ප්‍රශ්න නැවත නගන්නේ කියලා තවදුරටත් ප්‍රශ්න තියෙනවා. දැන් ඒක මොකක්ද පිළිදන්නේ බා. ඒක ශ්‍රාවලා පිළිදන්නේ කියලා දුන්නා කියන්නේ වඩා මේ ටික කරන්න තමයි අපි කියන්නේ මේ උපදේශයේ හැටියට ඒ කාර්මණක හිත තියලා සීල සමාධි නැ සද්දා සීල සද්ධා විරිය සති කියන ධර්ම තේරුණාට පස්සේ මේ උපදෙස් දෙන්නේ ඇයි කියලා තේරෙන්නේ. එimhe සතියකින් තොරව සත් විරියකින් තොරව සද්ධාකින් තොරව තවදුරටත් මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න හදනවා කියන්නේ ව්‍යවුල් මනසකින් සාකච්ඡා කරනවා. කදාකත් කියලා වලකට යන්න බෑ. ඒ නිසා ඒකට සුදුසුකම් ටික ගණ්ඩායි ඔය ඌව වැත්තට කියලා බලන්න ආස්වාස් ප්‍රස්වාස් කීයක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනදාට වඩා එන්නේ ඉන්නේ ආස්වාස් ප්‍රස්වාස් බලන ගාන වැඩි වෙනවද? නැත්නම් අඩු වෙනවද? වැඩි වෙනව නම් එදේ තමන්ගේ මූල කර්මස්ථානයට ආද වෙලා ලඟ වෙනව නම් මං සාහිතක වෙන්න ඔය ප්‍රශ්නේ විසඳෙනවා. එන්නේ දෙන්නේ ආස්වාස් ප්‍රස්වාස් හිත පාත ගන්න බැරි තරම් අවුල් වෙනවා නම් මේ ප්‍රශ්නේ ඉතාල වැදගත් බව පෙනෙයි. නමුත් ප්‍රශ්න විසඳුරාවකින් හෝ ප්‍රයත්න ප්‍රතිඵල ලබන්න බෑ. ඒ නිසා මම කැමැති දැනගන්න මේ ප්‍රශ්න කරුගෙමුත් Taman දැනට මූල කර්මත්තානයක් කරගෙන භාවනා කරලා අනුගණ පරියන්කදී කරලා තියෙනවද මොකද්ද මූල කර්මත්තානත් එක්ක තියෙන සම්බන්ධතාවය? ඉන්නේ ඉන්නේ ඉන්නේ මූල කර්මත්තාන සමීප වෙනවද? එහෙමනම් අපිට පුළුවන් ඒ අත්දැකීමත් එක්ක ඔය කියන ප්‍රශ්නට උත්තර දෙන්න. එහෙම නැත්නම් කාලීනාශි කිරීමක් සිද්ධ වෙන්නේ කියලා කියනවා. ඒ නිසා කර්මා කරලා තමන් කරගෙන යන භාවනාවේදී ලැබෙන අත්දැකීම් ටික විශේෂයෙන්ම නිකන් නිදර්ශනයක් වශයෙන් කරන කීතියෙන් කියනවා පරයන්කේකදී මූල කර්මස්ථානෙ හිත දානකොට මොකද්ද වෙන්නේ කියන එක අහන්න නැතුව මේ ප්‍රශ්නට උත්තර දීලා ඒක ප්‍රශ්නේ බාර ගැනීමම ප්‍රශ්නයක් වෙනවා. එතන සක්මන් කරනකොට මොකද්ද වෙන්නේ කියන කරුණා කරලා අත්දැකීම් ටික මේකට එකතු කරගන්න. එකතු කරලා නැවත ප්‍රශ්න ගන්නයි කියලා මම ඉල්ලයි කියනවා. දබලිනන්ස නියෝන නැතුව කඩක් සිට ආරක්ෂා කිරීමේ උත්සාහක යෙදී කියලා මේ ප්‍රබල අර්ථසා භාවනා කවසල් දෙන්නේ තමයි මගේ හැඟීම. ඊට තියෙනවා නම් මේ නතර වෙන්න. ගෙදර යන්න එපා. චර ඔය දේ තේරෙන්නේ නැත්නම් ඔයද භාවනා කරන්නේ. කවුරු හරි කිව්වත් දන්නේ ගෙදර යන්න කියලා. කර්මා කළ සාමාන්‍ය බුද්ධිය පාග ගන්න එපා. ඒක හරියට තමන්ගේම වලිගේ පාගත්තා වගේ. සායි වගේම සාමාන්‍ය බුද්ධියේ ඉඳ ගන්නත් එපා. තමන්ගේ වලිගේ උඩ ඉඳගත්තා වගේ හරි වෙහසක්. නිසා සාමාන්‍ය බුද්ධිය පැත්තකට කරලා වාඩි වෙන්න. සාමාන්‍ය බුද්ධිය පැත්තකට කරලා ඇවිදින්න. ඒකට සාමාන්‍ය බුද්ධිය උදව් කරනවා. දැන් මේ මේකෙන් පේන තියෙන්නේ මේ නිවර්ජ මාර්ගයක් ලැබීම ප්‍රශ්නයක් වෙනවා. නීවරණ නැති කරන්න පුළුවන් තැන ලැබීම ප්‍රශ්නයක් කරලා. මේක නෙවෙයි ප්‍රශ්නේ මේක උත්තරයක්. ඉතින් ඒ උත්තරේ බෞලිකත කිරීමකට කටයුතු කරන්න. එතකොට ඔය ආහන ප්‍රශ්නෙට නීවරණ බෞලතනදිත් නීවරණ නැති කිරීම සඳහා උත්තරයක් අතේ ඇති කෙනෙක් උත්තරයක් අතේ නැති කෙනෙකුට වැඩිය ඉස්සරහින් ඉන්නේ අන්න ඒක සමාදන් වෙච්ච දවසේ ඉතුරු නීවරණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික දුරවන් වෙයි. එහෙම නැත්නම් ලැබෙන ලැබෙන ප්‍රශ්න උත්තරේ ලැබෙන ලැබෙන ආනිසංශේ ප්‍රශ්නයක් කරගන්න ගියොත් ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය පාවා දීලා තියෙනවා. මොනම හේතුවක් නැතුව සාමාන්‍ය බුද්ධිය පාවා දෙන්න එපා. සීමා ස්වාමීන් වහන්සේ උපදන්සේ විස්තර කර ආකාරයට වේදනාවක් දැනෙනවා. ඒ මනෝවේ මගේ නෙවෙයි කියලා ඒක උපේක්ෂාවෙන් බලසිතේ. වේදනාවක් කරපු දෙයක් සිත් එකකට වේදනාවේ සැද වේදනාවේ ස්වභාවය කියන බව දැනගන්න. ඔබවහන්සේ සම්මත කළ ආකාරයෙන් මා දැනගත් වේදනාව සැකලන ප්‍රශ්නය. පරණකේ සිට ඊට අවස්ථාව. පරණකේ නාම රූපයේ දැකෙන රසය. නම් සක්මතේ සක්මනේ අවසාන ඇත්තටම භාවනා කරන්නේ ඇයි කියන එක දන්නේ නැති ප්‍රශ්නේ තමයි මේ තුනකට කඩලා පෙන්නන්නේ. ඒ තමන්ට තියෙන වෙහෙස, තමන්ට තියෙන අතතිය, තමන්ට තියෙන අසහනය නැත්නම් මේ දුක තේරුමක් නැතුව නිකන්දන හින්න භාවනා කරනවා. භාවනා කරලා කියන මොකද්ද මේක ඇති වෙන්නේ? එමුනේ තමන් පටන් අර ගන්නකොට යම් ආතතියක්, යම් ඝර්ෂණයක්, යම් පීඩනයක් තිබිලා මේ භාවනා පරියන්කේ ඉන්නකොට ඒක දුරු වෙනවා දකින්නවනම් සක්මනේ ඉන්නකොට ඒක දුරු වෙනවා දකින්නවනම් ඒකම තමයි උත්තරේ. එන්නතු මේ පරියන්කේදී නාම රූප බලනවා සක්මනේදී වෙන මොනවද බලන්න තියෙන්නේ කියන මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ තමයි මේ භාවනා කරන්න කරන්න කරන්න අනායාසයට උදේකලාවට ආතතිය නැති තැනට අසහනි නැත්තෙන්ටපත් වීම නෙවෙයි භාවනාවේ මූල කරලා තියෙන්නේ ඒ නිසා මේ විදිහේ নানা ආකාර ප්‍රශ්න රාශියක් එන්න පටන් ගන්නවා ඒක පේනවා මේ ප්‍රායෝගික ක්‍රමයකට නෙමෙයි භාවනාව පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා ඒක තීරෙනවා පල්ලෙවෙන්නම লীලා කියන වාක්‍යයෙන් වේදනාවක් එනෝන එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ඔබ වහන්සේ කිව්වා ඒක මම කරා කියලා. එහෙම එකක් කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ භාවනාව ගොඩාක් ගියාට පස්සේ ඉස්සෙල්ලා තියෙන වේදනාව කාට පස්සේ තමන් භාවනා කරන මූල කර්මතාන වැඩි උද්දීපනය වෙලා දැවෙන තැන තැන ආවන හැකි තාන්නුවට වේදනාවට වේදනාව කියලා මෙනෙහි කරලා ඒක කපණ එකක්ද පුච්චන එකක්ද ධාවන එකක්ද මිලිකන එකක්ද කියලා වේදනාවේ ස්වභාව ලක්ෂණ බැලීම මිස පටන් ගන්නකොට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්නෙම බොහෝ විට ද්වේෂය වෙනවා. ඒ නිසා මේ ඔක්කොටම එකම මේ මොනවාද කියන්නේ මේ ප්‍රතිවාප අරගෙන බෑ කසයෙන් කසයට ප්‍රතිවාප වෙනස් ඒ නිසා වේදනාව දිහා බලන්න වේදනාව වශයෙන් ඒක හොද්දටම තුනී වුණාට පස්සේ තමයි ඒකට වේදනාව සතියට යටපත් කළාට පස්සේ තමයි අපි වේදනාව දිහා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න සුදුස්සෙක් වෙන්නේ ඒ වෙනතු මේ දකින්න දකින්න වේදනාවට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ යන්නෙම පටිකේ කියලා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ උපදේශ පිළිබඳව මේ පටලවිල්ල මේ ප්‍රශ්න වරණකිල්ල පටලවිල්ල තියෙන තමන් භාවනා කරන්නේ මේ පවතින දුක නැතිකරන්න කියලා නැත්නම් මේ බේත් ඕනේ මේ ලෙඩේ සනීප කරන්න කියන එක මේ වතුර බොන්නේ මේ පිපාසය නැති කරගන්න මේ බත් කන්නේ බඩගින්න නැති කරගන්න කියන එක දන්නේ නැති වෙච්චාම මේ බත් වල වටිනාකම අහන්න වෙනවා වතුරේ වටිනාකම අහන්න වෙනවා භාවනා කරනකොට වටිනාකම අහන්න වෙනවා ඒසා කරුණා කරලා මේ පළවෙනියම තේරුම් අරගන්න සර්වචක්කාංශයේ මේ සීලු ගැනීම තියෙන්නේ මේ පවතින සංසාර දුක පවතින අසහනය පවතින ආතති ගතිය දුරු වෙනවා නම් ඒ සඳහා ඇති ක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතු මේ භාවනා ක්‍රම ඉස්සරහින් තියාගෙන නැත්නම් බෙහෙත ඉස්සර කරගෙන රෝග නිర్ణය පැත්තකට දාලා කටයුතු කරන්න කියොත් මේ බෙහෙතෙන් හැදෙන ලෙඩේ කියන එකක් තියෙනවා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට්. ඒකට අටුවාචාර්ය වහන්සේ කියන්නේ බෙහෙසත්‍ය සමුක්ඛිත රෝගෝ වියාතිකිච්ඡෝ. බෙහෙතෙන් හටගත්ත රෝගේ කවදාවත් සනීප කරන්න බෑ. ලෙඩේ හටගත්ත දේ බෙහෙතෙන් සනීප කරන්න පුළුවන්. බෙහෙත් නිකන් හම්බ වෙන නිසා හෝ බෙහෙත් සුලභ නිසා ලෙඩෙක් නැතුව හෝ ලෙඩ රෝග නිర్ణයකින් තොරව බෙහෙත් පාවිච්චි කරන ගත්තොත් බෙහෙතෙන් හටගත්ත රෝග වේශන්ති සම්පූර්ණිත රෝග අතිකිච්චයි කාටක සම්බ කරන කොහෙන්ද ඇවිල්ලා කියලා දන්නේ ඒකට හේතුව භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ භාවනා කරනකොට ඒ තමයි බලාපොරොත්තු වෙච්ච දේ සිදු වෙනවද නැද්ද කියලා තමයි දන්නේ පටන් ගන්න ප්‍රශ්න පටන් ගන්න අසහනයි පටන් ගන්න ආතතිය දන්නේ නැත්නම් ඒක නිසා ඒකට බෙහෙත් දෙන්නම් මේ බෙහෙතට මේකට බෙහෙත් දාන්න දාන්න තව සංකීර්ණ වෙනවා උත්තර දෙන්න දෙන්න අවුල් වෙනවා ඒ නිසා මූලික උපදේශපත්‍යත් අහන්න ඒකේ අනුපිළිවෙල පිළිවෙලක් තියෙන්නේ හිමීට හිමීට යන්න මේක පටන් ගන්නෙ මැද ඒ පටන් ගන්නකොටම තේරෙනවා ඒ අනුපිළිවෙල ගෙවක් කරලා මෙතනින් පටන් ගන්නතර කමන්නේ එහෙමනම් ඊට පොඩ්ඩක් සඳහන් වෙන්නත් ඕනේ මේක පටන් අරගන්නවා වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියාපු ප්‍රකාශය. ප්‍රකාශය වැරදි නෑ. නමුත් පසුබිමට සාපේක්ෂව ගලපගන්නේ නෑ. ඒ නිසා කරුණා කරලා ඒ මූලික උපදේශ පන්ති නැවත අහුකන් දීලා මේ පොට වේලකට එන්න. පිටපොට තීටි තද කරන තද කරන පොට කැපෙනවා. ආපහු කරකවලා මුලට අරගෙන ආය පොට තද කර ගියොත් හරියයි කියලා මට හිතෙනවා. දර්ශනාංශය. විස්තර අවබෝධ කරගන්නේ රාග ද්වේෂ මොහොත ඒක නිසා ආනාපාන සතිය කරනකොට වැටහෙන දේ කියනවනම් ඒ ටික අනුව කොට උත්තර දෙන්න පුළුවන්. ওই විදිහට ප්‍රශ්න ඇහුවේ නැතත් කමඨාන් සුද්ධ කරනකොට කියන්න කියන්නේ තමයි භාවනා කරපේකේ ප්‍රතිඵල අත්දකපදී අත්විඳපදී කියන්නේ නැතුව මේ වගේ ප්‍රශ්න අහනවට තමයි අර ඉස්සරහ එක්කනේ පැටලලා තිබුණේ. මේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් මේ අනවශ්‍ය ප්‍රශ්න නගාගෙන මේ බෑක් නාස්ති කරනවා කියන ඒ ප්‍රශ්න වැරදි නිසාවත් ප්‍රශ්නයක් නෑ නෙවෙයි මේ කමඨාන් සුද්ධ කරනට ලයක් තියෙනවනේ කීට දෙයක් තියෙනවනේ ආකාරයක් තියෙනනේ මොනවත් නැතුව ඒ යහා කෙලවලේ තියෙන ප්‍රශ්නයක් කරලා පටන් අරගත්තාම ආගෙන ඉන්න උගව දෙනකොට ගුණව නැති වෙනවා නිසා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ලිඛිත ලේඛනයක් තියෙනවා අපි මෙතන එකතු වෙන්නේ මේ කමඨාන් සුද්ධ කිරීම සඳහා ධර්ම සාකච්ඡාවකට අපි කල් ගන්නවා. නමුත් මේ ධර්ම සාකච්ඡාව ප්‍රායෝගික වෙන්න ඕනේ නම් තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරලා ඒක විග්‍රහ කරුවොත් අඩු ගන්න ඒ මනුස්සයාට පිටක් වෙනවා. නැත්නම් ආගට ඉන්න කට්ටියට තේරෙන්නේ නැහැ මොන මොකක්ද අක මොකක්ද කියලා. ඉතින් ඊටපට වෙන්නේ අර කමඨහන් වාර්තා ගැනීම පිළිබඳ තියෙන කොළේට කරු කරලා නැහැ. ඒ නිසා මම කියනවා අද හැන්දෑවේ එන්නේ ඉස්සර වෙලා ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ වාර්තා කොලයක් එක්ක ලබලා දෙන විදිහට අපේ සංවිධායක මණ්ඩලයට අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු දීලා තියෙනවා නම් කරුණා කරලා ඒක ඒ සභානීකයට කරු කරන්න තරපා රීතියට කරු කරන්න නැත්නම් සභාවේ අනික් කටික කාලය පිළිබඳව වග කියන්න වෙනවා. ඉතින් ඒ කල්ලාතු දීලා තියෙන නිසා මට මෙතන අයිතිවාසිකමක් තියෙනවා කියන්නේ. මේ කමඨාන් සුද්ධ කියන ස්වරූපයෙන් හෝ ප්‍රායෝගික උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කියලා තියෙන විදිහට තමන්ගේ භාවනා කර්මස්ථානයට සාපේක්ෂ කරලා අහන්න. එතකොට ඒක කාටවත් අහන්නේ නීරස වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඒ වගේම තමන්ගේ පැත්ත නැතුව තොරතුරු දැනීමේ ආශාවක් තියෙනවා. ඒක මම අගය කරන්නේ නැහැ. තමන්ගේ අත්දැකීම් ටික දීලා කතා කරා නම් මට තියෙනවා පදනමක්. පස්සේ ඉස්සේ දේශනා කරන පරිවේෂණ තෘෂ්ණාවෙන් කවරේට අගක් දෙන මේ කරබැලීමේ ආසාව ඒක නිසා තමයි අපි මෙහෙවීමක් වෙන්නේ අපි හැම කෙනාම මේ ගෙවල් දොරල අතහැරලා මේ ඇවිල්ලා තියෙන්නේ ඒ ආර්ය පරිශ්‍රණය කර බැලීම සඳහා අපේ ගෙදර අයට ඒක නැහැ මට තියෙනවා ඒක නිසා මම මෙතෙන් ආවා ඒක තමයි පරිශ්‍රණ තුෂ්ණෝ කියලා කියන්නේ මා භාවනා කරන එක ආලෝකය දැකගෙන නතුව එක් අවස්ථාවකදී මා වටාවේදී උඩට කවුරුද සංඥා කියන උපමානයක අගරස එකවරකට සංඥා එක්තර දවස්තාව ශුන්‍යාකාර ලෙස වඩන ඒ ප්‍රශ්නේ වන්නේ ඊළඟ කලේතු මගේ ළඟට මාත්‍යයි සංඥාවට තමයි වැට කියලා කියන්නේ වැටක ස්වරූපයෙන් තමයි සංඥාව ඇවිල්ලා තියෙන්නේ ඒකේ පැටලිලා තියෙන්නේ ඒ නිසා භාවනා එහෙම යnderින්ද මේ එනේන දේ ඒ භාවනාවේ මතුවෙන දේවල් අල්ලගෙන නැතර වුණොත් ඒකට ප්‍රපංචකරණය කරනවා වෙනවා. මේවා එන්නේ යණ්ඩයි. තමන් මූල කර්මස්ථානයත් එක්කයි අසුරු තියෙනවා. ඒක නම් ගොඩක් කල් ඇසුරු කරාට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කෙලෙස් සම්නිසයක උත්තරජනන්සේ කඩතු කියලා තියෙනවා. මොකද භාවනාවේ මතුවෙන මොනම දෙයක් කරනවා. ඒක ගමනක් යනකොට මගේ තියෙන හැතරම කනවකට මල් තීජය වැද වැද හිටියා වගේ අනේ බොහොම වටිනවා මම මෙච්චර හැතැප්ප කණු ගත කරලා තියෙනවා කියලා නමුත් පඳින හැම වෙලාවෙම මරණයට යන ගමනේ වෙන්නේ නැහැ ඒ නිසා මේ අතරමඟ එන හැම දෙයකම එක වැරද්දක් තියෙනවා අපේ සතිය කඩන එක දැන් මේ සතිය කඩාගෙන ඊගාට මොකද කරන්න කියලා අහනවා ඒක නෙවෙයි කරන්න තියෙන්නේ මූලික දේ මේ වගේ පටලවිලක් ආපු ගමන් මූල කර්මස්ථානය සීවේට කැඳවන්න ඒ පෙරක දුරවෙන් අහන්න මොකද කරන්න ඕනේ එතකොට ඒක ඉදිරි ගමන සකස් කරලා දෙනවා මේ නැත්තම් මේ කොහොම මේ සංඥා විපල්ලාස වගේ තමයි මේ කතා කරන්නේ දැන් කාය ප්‍රශ්නාවේ ආනාපාන සතිය මගේ ආනාපානයේ මොනින ගෝවන්සේ මාගේ කර්ම බාරා නිපදේ ඒ රසෙන් මා ආනාපාන සතිය පවරක් කාය ප්‍රශ්නාවේ ඉදිරියට දහන සතර සතිය ආදී ඇතුළේ මට පේන වෙනසක් කළා නෑ ඉදත් කළා තියෙන ආනාපානත් එක්ක ඉතුරු ටික කලවම් කරන එක මේ ප්‍රශ්නෙත් කරලා දෙන්නේ ඒකම තමයි මේක කරනකොට ඉතික ලැබෙයිද ඕන ලැබෙයිද ඕ කියලා අහනවා. ඉතින් ගෙදර ගෙන්න ගෑණි පැත්තකින් නැති කියනවා. බඳින්න ආපු අනිත් ගෑණි හොඳ නැද්ද? ඉතින් දීගේ හරියන්නේ නැහැ. ඉතින් දීගේ හරියන්නේ නැහැ. ඒක නිසා මේක ඒකක් ඉවර කරන්නකො අනපනික උන්දතෝම කරන්න. ඊ ගාවට එයා ඊටොටි කරලා දෙයි කියන එක තමයි අපිට සැකඳුරු කිරීම සඳහා ආතති දුරු කිරීම සඳහා කරන ක්‍රමය. මේක කරන ගමන් අරගෙන කල්පනා කර තියනවා කියලා කියන්නේ මේ ඔළුව කොහෙද කඳ කොහෙද එහෙම නැත්නම් සයික් කන්නඩියෙන් බලන ඩ්‍රයිවිං කරන්න හදනවා පින් ස්ක්‍රීන් එක වැත්තක තියෙනවා ඉතින් එතකොට පාරේ අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න වෙනවා තමන් හෙල්මට් දාගෙන පෝ කරන්න ඒ නිසා මේ ඉස්සර තිබුණු ප්‍රශ්නෙමයි දැන් ඩක් තියෙන්නේ ඒක නිසා one thing at a time and that done well එකක් එකවර කර කරන්නේ ඉවර කරන්න බලන්න එතකොට ඒක අත්දැකීමක් වඩපත් වෙනවා මේක අච්චාරුවක් තියෙන්නේ. මේක දෝෂයක් නෙවෙයි. මේ හිතේ හැටි මෙහෙම තමයි අපේ නානාරුදු වේශමව මග උගන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාන සීනා. උවට තමයි කෙලස් කියන්නේ. මේ ගමන මෙච්චර පැහැදිලිව තියෙති. අර කයි මේක ඔක්කොම සංකර කර ගන්නවා. කෙලස ගන්නවා. ඉතින් ඒකට අර කරන දේ හරියට කරගන්න දෙන්නේ නැහැ. කරගන්න වෙන බාධාවක් නැහැ. තියෙන්නේ මේ දොඩක් කොට බදාගත්තා වගේ තේරම අල්ලගන්න ආද. දොඩක් කොට බදාගත්තා එකක් අත්තා වෙන්නේ එකක් ගත්තොත් ගන්නවා. ඒක නිසා එකක් හොඳයි කියලා හිතන එකක් අරගෙන ඒක දිගේ යන්න අනිත් ටික ඒකට අනුව එයි කියන එක අපි උපකල්පනයක පැත්තකට තියමු. අඩු ගන්නකොට මේ හරි කර කරන්න පුළුවන්. ඒක බලන්න මම කයරෙන් සිත මට දෙයක තේරෙන්නේ ඉස්ස වලාවින්නද මේ සත්‍ය උදව් කරන්නේ මට ඥානව ආනාපාන සත්‍ය භාවනාව මම දැන් අපිට ඉස්සලා දිචුන්තනක් මේ ප්‍රශ්නේ මේ විදිහට මෙතන සාකච්ඡා කරා ආනාපානයට ඉස්සරලා මේ කයේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත තියන්න බැරි නම් තමයි ආනාපානේ පෙරක දෝරුවක් හදවන්න ඕනේ. තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉන්න පුළුවන් නම් ආනපනේ දැනගෙන ඒක ගෙවම් කරලා පස්සෙත් එන්නේ ඔතෙන්ටම නේ. ඒක නිසා පුළුවන් තරම් බලන වාඩි වෙනකොටම මට අවශ්‍ය කරලා තියෙන මේ බාහිරයේ විදින හිත බාහිර දන්නතර වෙන හිත මේ කය කය අරමුණු කරලා තියාගන්න. ඒක නිසා ලොකු දේවල් වලට යන්න එපා. මට මම දැන් මෙතන ඉන්නවා. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා ඒ ටික සහතිකයට තියාගෙන ඒ ඇතුලේ තියෙන සියල්ලම පිළිගන්න කිසිම දෙයක් තෝරන්න බේරන්න යන්න එපා ආරම්භයේදී හොඳටම ඇති. ඒක හිත තැම්පත් වුණාට පස්සේ ඒක පෙන්නයි කාට කරන්න ඕන දෙයක්. ඒ නිසා මේ පළවෙනි පියවර ඉක්මවලා මේ ආනාපානේ අල්ලන්න යෑම නිසා මේක ඇති වෙන්න පුළුවන් සංකරතාවට හොඳම නිදර්ශනයක් මෙතන පේනවා. මනෝමූලික විකාර තියෙනවා මේ ආනපනිය අනිවාර්යයෙන්ම මල්ලන්න ඕනේ ඒක ලොකෝ පිනක් අනේ මගේ කාලකන්නකට මට ආනපනිය පේන්නේ නැහැ කියලා මේ අර ඇතිනිය පුදුතල හොයන්න හදනවා වගේ ඉතින් ආනපනිය කරන්න බෑ කියලා භාවනා කරන්න බෑ කියලා කනගාටුයි ඉතින් පළවෙනියම බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකටයි මේ කායගත සතිය කියන්නේ. ඒකේ විවිධ අතුයිටි විහිදලා යනවා. ඒව එකක් තමයි ආනපන කියන්නේ. ඒ නිසා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක මට පේන්නේ නැහැ මෙතන බාධා වෙලා තියෙනවා කියලා. ඒකට ස්ථාන පහසුකම තියෙනවා. ඒකම වැදගත් උත් පළවෙනි මොහොත් පියවර වශයෙන් අරගෙන බලන්න පැයම නැත්නම් ඉන්න කාලෙම හැකිතාක් දුරට මේ මම දැන් මෙතන කියන ඉරියව්වේ පවත් ගන්නවා. එතකොට යමක් උද්දීපන වෙලා පේනවා නම් යමක් පැනලා දෙන්න හදනවා නම් යමක් නිතර නිතර එනවා නම් ඒක මේ වෙනුවට ආදේශ කරන්න නැහැ. ඒ නිසා පළවෙනියෙන්ම දී කරන්න. එතකොට මට පේන්නේ මේකේ වැරද්දක්. හැබැයි මට පේනවා සැකකරන්න පදනමක් තියෙනවා. මේ ආනාපානය කියන එකට ඕනකට වැඩි අවධානයක් යොමු කරන්න ගිහිල්ලා නැත්නම් මිදිකලා අල්ලන්න ගිහිල්ලා ඒක චුරු පැනනවා. ඉතිකල අල්ලපු නිසා. ඒ නිසා දේශම පියවර තමයි පියවර පිළිපසර ගන්න එක වචනේ කියනවනම් මම දැන් මෙතන කියන කී ඉන්න බලන්න. ඒක වෙන සියල්ල පිළිගත්තාම ප්‍රශ්නයක් වෙන්නේ මේ තියෙන තියෙන කරුණු වාසියටයි සුභාසින්චනයට ඉట్లా තියෙන්නේ. අර වැරදි ආකල්ප නිසායි ආනාපානිය හම්බුනේ අපි යුතුයි කියන වැරදි ආකල්ප නිසායි දුක් විඳලා තියෙන්නේ. දැන් මේක මම හිතන්නේ නෑ. මේක ටික වෙලාවක් ඉඳලා කියලා ගෝත්‍රජන නිපාන දෙවියන්වද තුන්ක ස්කප්ටි බලය දෙකම රැඳෙස් වීමට අවශ්‍ය නිසා දොසි දොසි දොසි දොසි යන්නේ නේද ඒ භාවික මොකද ඇගත්තේ ජීවිතේ ඉඳලා ඉතින් සාමුද්‍ර මොන්නේ ඒ දැනීම ධර්ම ධර්ම නීතිය ආගමනයට තමයි වැරදුනේ. වැරදි ඇත්තට වැරදුනේ ගවි වලට පැන්නේ හොට පැත්තයි තියෙන වැරදි නැතුවම නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේ ගත්ත ආකල්පෙ දිගේ ඉස්සරහට ගියොත් ඒ වැරදි තුනි වෙලා ගිහිල්ලා තමන් කෙරෙම විශ්වාසය එහෙම නැත්නම් ආත්ම විශ්වාසය ඇති වෙලා සැකතුරු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ තාම වැරද්දකට තියෙන්නේ තාම භාවනා අද්දකීම් අධිකා. ඒකට කරන්න තියෙන ඉස්සරහදී මේ ක්‍රමෙමයි හරි ක්‍රමයේ දැන 100ක් හට නැති වුණාට ওই වැරදි ටික එnde එnde එnde වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා නිතිපතා මේ විදිහට භාවනා කරගෙන ගියොත් Thank you. ශරීරයේ කිසිත මොනතරේ අපිට දැනෙන්නේ ආත්මික කියන්නේ නැත්නම් දුක්. ආත්මික මාස දෙවෙනි කොටස ගත්තොත් ඒක හිතලා ගත්ත එකක් හෝ අහිතාව එකක් සවිඥානික එකක් අවිඥානික එකක් සංස්කාරයක් අසංස්කාරයක් මොකක් වුණත් මේ බේන ධාතු මනසිකාරයේ ප්‍රත්‍යක්ෂයක්ද කියලා බලන්න තමන් ඇත්තටම අත්දකින්න දෙයක්ද හිතලුවත්ද මනෝ විකාරයක් නොවේ නම් ඒක භාවනාවට අරපනවා ඒක මම කරපු එකක්ද මට වෙච්ච එකක්ද කියන එක පස්සේ තෝරතයි ඒක තේරුම් ගන්න දෙය තමයි මම කරන දේ නතර කරත් මේ කෙරෙන දේ නතර වෙන්නේ නැහැ කොයි දේ වුණත් ඒගොල්ල කතා කරන එකම භාෂාවකින් ධාතු මනසිකාර භාෂාවක් ඒ භාෂාව තේරුම් ගත්තට පස්සේ තමයි තීරුම් පටන් අරගන්න තියෙනවා මේක විශ්වගත කරන්න පුළුවන් දැනුම ධාතුමනස්කාරය හරහා ඒ නිසා ධාතුමනස්කාරය සිද්ධ වෙන්නේ හිතලද ඉබේද කියන එකයි මට පේන විදිහට ප්‍රශ්නේ ඒක මේ වෙලාවේ ගන්න එපා ඒක ඉස්සරහට විසඳෙනවා දෙවෙනිගේ ප්‍රශ්නේ මට ඇහුණ විදිහට මේ ඇස් දෙක අරගෙන භාවනා කරන ක්‍රමය නිදිමත නිින්ද සම්බන්ධයෙන් සම්මත නැත්නම් හොඳ ක්‍රමයක්ද කියන එක ප්‍රශ්නයක් නැත්තේ ඒ සඳහා කරනවා සමහර කට්ටිය කියනවා සුදු පිටියකට මීටර එකමාරක් විතර ඉස්සරහින් වාඩි වෙලා පිටිය දිහා බලාගෙන අඩවන් කරපු ඇත්තකින් හෝ ඇත්තකින් බලන්න. නැත්නම් මේ වගේ ඒකාකාර පැටර්න් එකක් තියෙන කාපට් එකක් උඩ වාඩි වෙලා කාපට් එක දිහා බලාගෙන ඇත්ත ගැනම භාවනා කරන්න පුළුවන්. ඉතින් ක්‍රම කරන්නේ ඒ ඇත්තක වාගතර පස්සේ තියෙන ආධිනව දැනගන්න. ඒ නිසා මේක ඔක්කොටම කරන්න කියන එකක් නෙවෙයි. ඒ විදිහට කරනවා නම් අපි විචිත්‍රතාව කියන දෙයකට ඇත්ත කරගෙන හිටියොත් හිත ඒකාග්‍ර වෙනවා ඒ කර්මවලට යනවා කියන එක වෙන්නේ. කොසුතු කිච්චක් දිහා නැත්තම් ඒකාකාර සමාකාර මොස්තරයක් දිහා බලන එක ප්‍රශ්නේ නැහැ. මට ඉතින් මේ තරණය වීම නිසා හිතලා කරා ඉබේ සිද්ධ වුණත් දැනෙන්නේ කම්පන චංචල නම් උණුසුම් සිසිල් නම් එනතන දරණ ගතිය නම් වැකිලෙන ගතිය නම් අපි ධාතු මනසකාරයට දාන පස්සේ මේ ගන්න පුළුවන් මේක මම හිතලා ගත්ත එකක්ද එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙන එකක්ද කියලා ඒ නිසා ධාතු මනසකාරයේ තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගැනීමම ওই ප්‍රශ්නට උත්තරේ දෙනවා they were able to secure They have knowledge and breeding. The bread is so subtle, I don't feel the touch for it. It is rising and falling. This is one point. You mentioned reference point. but the add on that also? This advisory in English. It is uh, rising and falling or in breath and out breath main item has, or the main object has three facets. The touching point, now first of all we can say, we are in the object, not the other places. That is the first and foremost. I am in rising and falling, or I am in in-breath and out-breath, or specifically I am in in-breath, not disturbed mind, not uh, wandering thought. That is the first. Second thing is, I am this touching in in-breath is touching on that particularly this point. Or oh, other point is, this is not out-breath, this is only in-breath. Like even the rising and falling, exactly the same. So most important thing is the first one, that you know I am in in-breath, not wandering, right? Not wandering, not daydreaming, not fantasizing, not planning. So if that is happening, in that very object can be more reinforced by the touching point as well as understanding it is not outbreak, but they are not important. If the very first thing is available, don't make uh, too much of scrutiny, too much of thinking. When and where the mind become calm and serene, the others may come. If it is so, you can consider this as a gift. This as an endowment, but don't make a uh, trouble, don't make a, a uh, point to be pondered into because you are already now in the object. Make sure that that, that, that will lead to the others. Your knowing is to say you are not wandering. You are not in the other places, other people. You know you are indeed and breath, that is the first and foremost thing. If it is there and if you do it wholeheartedly, balance may come as an endowment or as a gift. Even without that, you are on the safe side. හොඳයි අපි පැයකට විනාඩි 15ක් අතර අරගෙන තියෙනවා I නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය to කරමු අපි සක්මන සඳහා වේලාව ගනිමු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි